දෙවියරු පරසතුමල් ඉසෑයට ගිහිනා මෙයා දැකලා තියෙනවා. එයාට ඒ සුවඳ දැරිලා තියෙනවා ඒ සමාධියේදී. එයා ඒ පරසතුමල් දැක්ක සතුටට ඒ විඳපු සුවඳට දවස් හතරක් විතර නිරාරේ ඒගොල්ලම කිය කිය හිටියා. මේ බිනද ඒ වගේ සිදුවීම් වෙනවා. ඒ ගැන සැක කරන්නේ හොඳ නැහැ. ජාතිස්මග ඥානය ලැබෙනකොට හිත යම්කිසි එකලා බුද්ධ ගුණ වලින් සමාධිමත් වෙනකොට ඒ වගේ දේවල් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ධාතු චෛත්‍ය අධිසි දැක ගන්න පුළුවන් ආශ්චර්යය. ඒගොල්ලෝ සැක කරන්නේ නවාංග ශාස්ත්‍රීය ශාසනය දන්නේ කියව. නවාංග ශාස්ත්‍රීය ශාසනය කියන්නේ පිළිතුරේ සුත ගත විව්‍යාකරණ ජාතක උපේක්ෂක අභූත ධම වේදල්ල කියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කොටස් 9කට බෙදෙනවා.